අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ නල වර්ගයේ පළවෙනි සූත්‍රය වෙන ඕගතරණ සූත්‍රය. මේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ සූත්‍රය අනන්ත අප්‍රමාණ කියවන්ට ඇති මේ සූත්‍රානුසාරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නටත් ඇති. අපි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රය තුලින් අපගේ මාන ජීවිතයට ලබා ගන්නට පුළුවන් කමඨාන අපගේ මාන ජීවිතයත් එක්ක තථාගතයන් වහන්සේගේ පණිවිඩය කොච්චර දුරට සම්බන්ධකම් පවත්වනවද මේ සෑම සූත්‍රයක් තුලින්ම උන්වහන්සේ නිවන් මාර්ගයක් පෙන්වනවා එනම් මේ ඕගතරණ සූත්‍රය තුලින් එම නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමයි අපගේ ප්‍රධාන අදහස. තථාගතයන් වහන්සේ සවැත් නුවර අනේපිටි සිටුතුමා විසින් සාදානිම කරන ලද ජේතවනාරාමේ වැඩවසන කාලයේදී එක්තරා దేవතාවෙක් ඇවිල්ලා සම්පූර්ණ ජේතවනාරාමේ බුබුලවාගෙන තථාගතයන් වහන්සේ ළඟට පැමිණිලා নমස්කාර කරලා ප්‍රශ්නයක් ඇහුවා. නිදුකානන් වහන්ස ඔබ වහන්ස ඕගේ තරණය කළේ කෙසේද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒකට පිළිතුරක් වශයෙන් දේශනා කරනවා මම පීඨා සිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඕගේ තරණය කළා කියලා. එතකොට මේ దేవතාවාට ප්‍රශ්නයක් ඇති වුණා පීටන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව මේ ඕගේ තරණය කරන්න බෑ. හේතුව ඕගේ කියන්නේ මුහුද. එහෙනම් මේ මුහුදේ එක්කෝ අපි රුවලක, පාරුවක, ඔරුවක අපි රැඳිලා ඉන්න ඕනේ. පීතලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඕගේ තරණය කරන්න මේ සාගරය තරණය කරන්න පීනන්න ඕනේ. එහෙනම් මේ කාරණා දෙකම තථාගතයන් වහන්සේ නොකළ බව කියනවා. එතකොට නැවත ඒ దేవතාවා තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා ස්වාමීනි පීඨා සිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඕගේ තරණය කළේ කොහොමද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා පීඨා සිටියොත් ගිලෙයි වෑයම් කළොත් පාවෙයි. මම මෙසේ පීඨා සිටින්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඕගේ තරණය කළා කියලා. මේ සූත්‍රය තුල මේ සඳහන් වන පුංචි කාරණය අපගේ ජීවිතයත් එක්ක විශාල සම්බන්ධකමක් පවත්නවා. ඒ තමයි අපි මේ සංසාරයේ කියන මේ ඕගය තරණය කරන්න ඕනේ කොහමද? අපි ලබාපු මිනිසත් භවයේ මේ කටයුතු නිමා කරන්නේ කොහමද? අපගේ ජීවිතයේ තියෙන මේ රැලිත් එක්ක අපි කොහමද අපගේ ආර්ය ගමන සම්පූර්ණ කරන්නේ කියන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ සූත්‍රය තුලින් පීටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව ඕගේ තරණය කළ යුතු බව. එහෙනම් අද මේ ලෞකික ජීවිතය ගත්තාම নানা ප්‍රකාර මිනිස්සු අද මේ ලෝකේ මේ ප්‍රශ්න දෙක නේද ඒගොල්ලෝ අත්පත් කරගෙන තියෙන්නේ. පීඩනවයි කියලා කියන්නේ හැලෙනවා කියන එක. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම අවස්ථාවක් තුලම අපි මේ ලෝභයට ඇලෙනවා නම් වෛරයට ඇලෙනවා නම් පංචකාමයන් වලට ඇලෙනවා නම් අන්න බලන්න මේ සංසාරයෙන් අපිට එතර වෙන්න බෑ. ඕගය තරණය කරනවායි කියලා කියන්නේ සංසාරයෙන් එතර වෙනවා කියන එක. අපගේ ජීවිතය තුළ අපි අපට අවශ්‍ය කටයුතු කරගන්න නැත්නම් මේ ලබාපු මිනිසත් භවයේ විමුක්තියට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න නැත්නම් ඇත්තටම අපි මේ ලෝකේ නැවත නැවත ඉපදිලා දුක් විඳිනවා. එහෙනම් අද ලෝකයේ මිනිසුන්ට සංසාරයෙන් එතර වීමට බැරි එක ප්‍රශ්නයක් තමයි මේ ඇලීමේ ස්වභාවය එහෙම නැත්නම් ගැටීමේ ස්වභාවය. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඇලෙන්නෙත් නැතුව පිහිටන්නෙත් නැතුව තරණය කළ බව. එනම් මේ වෑයම් කළා කියලා කියන්නේ අපි මේ ලෝකේ කර්ම වෙනස් කරන්න හදනවා. අපි මේ ලෝකේ පවතින සෑම නාමයක් රූපයක්ම අපට ඕනෑ විදියට සකස ගන්න හදනවා. අන්න බලන්න වෑයම් කළාම ඇති වෙන ප්‍රශ්නය අපි හිතනවා වැස්සට අපි තෙමේ කියලා ගයක් හදනවා. දැන් ගේට අපි අහුවෙලා නැද්ද? ගෙදරට අපි අහුවෙලා. අප තනියෙන් ඉන්න නිසා අපට ආහාර පාන පිසින්න අපට උදව් උපකාර කරන්න අපෙත් එක්ක මේ සංසාර ගමනේ සහාය වෙන්න අපි තවත් කට්ටිය අපට ලං කරගන්නවා. ඥාතියෝ, මිත්‍රයෝ, සාම්පුරුෂයා, භාර්යාව, දරුවෝ, දෙමව්පියෝ මේ ඔක්කොම කට්ටිය ලං කරගන්නවා. එහෙනම් අපි මේ ලෝකේ පීඩන් නැතුව වෑයම් කරන්නේ නැතුව කොහොමද මේ ඕගේ තරණය කරන්න කියලා බැලුවාම මේ කෙලෙස් සාගරය තුල මේ සංසාරය තුල අපි පාවෙලා ඉන්න ඕනේ. අපි මොකවත් කරන්න හොඳ නැහැ. එහෙනම් මේ රැලි එනකොට මේ සුලි සුලං එනකොට කුණාටු එනකොට අපි කිසිම දෙයක් කරන්න හොඳ නැහැ. ඒ ඒ කුණාටු ඒ ඒ රැලි යන්න හරින්න ඕනේ. එහෙනම් මේ ඕගය කියන මේ මා සාගරය තුල මේ සංසාරේ අපි ගමන් කරනකොට පීඨලා හිටියයි කියලා කියන්නේ එයා මේ සංසාරට ඇලිලා වෑයම් කරනවායි කියලා කියන්නේ එයා සුඛ විඳින්න මේ ලෝකයේ හැම දෙයක්ම වෙනස් කරනවා. එහෙනම් අපගේ ජීවිතය තුළ අපි සැප විඳින්න මොනතරම් දේවල් එකතු කළාද? මොනතරම් කටයුතු වල අපි නිරත වුණාද? අපගේ ජීවිතය පුරාම අපි මේ සංසාරයේ බඩමුට්ටු එකතු කරලා ධන එකතු කරලා අපි මේ ලෝකයේ සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් තරම් උත්සාහ කළා. නමුත් අන්තිමට සිදු වුණේ මොකද්ද? අපි එකතු කරපු සෑම දෙයක්ම අපට අත්හරින්න සිද්ධ වුණා. අපි සතුව තිබිච්ච හැම දෙයක්ම අන්සතු වුණා. එහෙනම් අපේ කියලා කියන්න, මගේ කියලා කියන්න, මටයි අයිති කියලා කියන්න අපට මේ ලෝකේ මොකවත් ඉතුරු වෙලා නැහැ. හැම දෙයක්ම අත්හැරුණා. අපගේ අයිතිය අපට අහිමි වුණා. එහෙනම් මේ මූදේ මොනවද තියෙන්නේ කියලා බැලුවාම මූදේ මාළු ඉන්නවා. මූදු තල්මස්සු ඉන්නවා. විශාල අනතුරු ආබාධ කරන්න පුළුවන්. අපගේ ජීවිතානි කරන්න පුළුවන්. භයානක සත්තු ඉන්නවා. මේ මා මූද හරි ගැඹුරුයි. දැක්කාම හරි භයංකරයි. එහෙනම් මේ මා මූදේ කුණාටු තියෙනවා. විශාල උලම් පාරට මේ රැල්ලට අපි ගාගෙන යන්න පුළුවන්. අපගේ ජීවිත ආනි කරන්න තරම් විශාල රැලියනවා. එහෙනම් මේ රැලි කියන්නේ මොනවද? අපේ මේ සංසාරේ තියෙන ප්‍රශ්න. යම්කිසි ස්වාමින් වහන්සේ නමක් අපට විරුද්ධව කටයුතු කරනවා නම් උන්වහන්සේගේ චර්යාව අපගේ පැවැත්මට ලොකු ප්‍රශ්නයක් නම් අන්න බලන්න මේ මූදේ රැල්ලක් ඇවිල්ලා ඒ රැල්ලට අපේ ඇඟ තෙමෙනවා මේ ඔරුව ඇතුළට වතුර ඇවිල්ලා මේ බඹයක් විතර උස තියෙන මේ රුවල් නැවට වතුර ඇවිල්ලා අන්න නැවත කල්පනා කරනවා අපි යම්කිසි වැඩක් කරනවා ඒ වැඩ නිසා අමනාපයක් ඇති වෙනවා තවත් රැල්ලක් ඇවිල්ලා යම්කිසි අවස්ථාවක අපට යමක් ලැබෙනවා ඒ ලැබෙන දේ තවත් අයට බෙදලා දෙන්නේ නැහැ තමන් විතරක් භුක්ති විඳිනවා. ඒක දැක්කාම තරහා යනවා. ලැබුණේ හැමෝටම පොදු වෙන්නේ නේද? ඇයි මේක සමූහ සමෝහ මේක බෙදලා දුන්නේ නැත්තේ? සමසේ උපකාර කරන සමූපකාරයක් මෙතන නැහැ. අන්න බලන්න තවත් රැල්ලක් අමනවා. එහෙනම් අලුයම නැකිටෙන අපි මේ වතවල නිරත වෙලා මේ පාන්දර ඉඳලා අපි මේ කටයුතු වල නිරත වෙනකොට අපේ සිත්වල කම්පනයක් ඇති වෙනවා. මේක අරි විඩාවක් නින්දක් හරියට නැහැ. මට සුවයක් නැහැ. විවේකයක් නැහැ. අන්න බලන්න ඔළුවට උඩින් විශාල රැලි යනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මූද තරණය කරන්නට මේ සංසාරයෙන් එතර වෙන්න අපි පීඩන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව කටයුතු කරන්න ඕනි. එහෙනම් මේ මාමූදේ යනකොට ගොඩාක් ගැඹුරු තැන් තියෙනවා. දැක්කාම භය හිතෙනවා. එනනම් මේ ගැඹුරු මූදේ ගමන් කරනකොට අපගේ ජීවිතය පිළිබඳ අවධානම වැඩි. කල්පනා කරලා බලන්න අපි මේ සංසාර භවයේ යනකොට යම්කිසි අවස්ථාවක අපට හරියට කමඨාන් ලැබුණ නැත්නම් අපගේ නිවීමට හරියට උපදෙස් ලැබුණ නැත්නම් දැන් අපේ ජීවිතය ගොඩාක් ගැඹුරු අවදානමක් නේද ඇති වෙලා තියෙන්නේ. භයානක තත්වයක් නේද උදා වෙලා තියෙන්නේ. එහෙනම් අපට කමටාන් දෙනවා. ඒ කමටාන් වැරදි කමටාන්. ඒක වඩපු නැති කමටාන්. ප්‍රත්‍යක්ෂ නොකලපු කමටාන්. එහෙනම් ඒ කමටාන් අපි ලබනකොට අන්න බලන්න අපේ ජීවිතයේ අවදානමටපත් වෙන ඇති විශාල අවදානමෙන් අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා මේක වෙයිද නැද්ද කෙරෙයිද නොකෙරෙයිද කියන කම්පණය අපි තුල අට ගන්නවා සමහර අවස්ථාවලදී අපට විශාල සැප සම්පත් ලැබෙනකොට ඒ සැප සම්පත් වලට අපි මායයට අවු වෙනකොට අන්න බලන්න ගැඹුරටපත් වෙලා අවදානමටපත් වෙලා සිව්පිලියා පස් වලට අපි අවු වෙලා මේ අපෝපස්ථාන වලට අපි අවු වෙලා හැමදේම අත්තරින්න ඕනේ නම් හැමදේම නිරෝධ වෙන්න ඕනේ නම් මොකද්ද මේ අල්ලාගත්තේ අපි භවය අල්ලාගත්තා සසර අල්ලා ගත්තා. අපි ඉපදීම අල්ලා ගත්තා. එහෙනම් මේ මාමූද තරණය කරනකොට භයානක සත්තු ඉන්නවා. මූදු ජීවින් ඉන්නවා. රුවල පිටින් ගිල දමන්න පුළුවන්. ඒගොල්ලෝ අපේ ඕට්ටුව පෙරලන්න පුළුවන්. අපේ මස් මාංශ ආහාරයට ගන්න පුළුවන්. එහෙනම් මේ මහා මූද මැද මේ සත්තුත් එක්ක අපි කොහොමද මේක තරණය කරන්නේ? මේගොල්ලන්ට ගොදුරු වෙන්නේ නැතුව කොහොමද බේරෙන්නේ? කල්පනා කරලා බලන්න. සිව්පසේ සරණ යන භික්ෂුවකට යම්කිසි ලෝකෝත්තර ආර්ය ශ්‍රාවයෙක් හම්බුනොත් ඒ උත්තමයාට වෙන කලදසාව මොකද්ද? එයා අම්බ කරලා දෙන දරුවෙක් බවට පත් වෙනවා නේද? එහෙනම් හැමතැනම ගින් සම්මාදමේ ගිහිල්ලා අම්බ කරලා දුන්නාම අන්න බලන්න එයා ගොදුරු වෙනවා අර මාළුවාට ගොදුරු වෙනවා වාගේ එයා ගොදුරක් වෙලා අපි ගියේ ජීවිතවල ඉන්නකොට ගොඩාක් අයට උදව් කරන්න ඒ අයගේ අනාගතය අදන්න ඒ අයට අම්බ කරලා දෙන්න අපගේ ජීවිත කාලය කැප කරනකොට දැන් අපි ගොදුරක් වෙලා නෙමෙයිද අපි ගොදුරක් වෙලා සමහර වෙලාවට අපි කියනවා අනේ පින්වත් උපාසක කට්ටිය අපිට කිසිම තැනක යන්න විදියක් නැහැ ඇයි මේ 10ක කට්ටියගේ දහනේ වරද්දන්න පුළුවන් කමක් නැහැ. ඉතරි දෙයි. මේ පින්වතුන්ට මොකවත් කියන්න විදියක් නැහැ. ඒගොල්ලෝ පන්සලට එන්නේ නැති වෙයි. දැන් බලන්න මේ පින්වතුන්ට ඒගොල්ලෝ ගොදුරක් වෙලා නෙමෙයිද? අන්න ගොදුරක් වෙලා ඒගොල්ලොන්ට මේගොල්ලෝ අත්හරින්න බෑ. එහෙනම් පැවිදි වෙන්න කලින් මේම කට්ටියක් හිටියද? එහෙම කට්ටියක් නැහැ. එහෙනම් පැවිදි වුණාට පස්සේ මේම කට්ටියක් හිටියද? නැහැ. එහෙනම් තමන් විසින් අදාගත්තා වූ මේ කට්ටිය නිසා තමන්ගේ ජීවිතය ක්‍රම ක්‍රමයෙන් අභාවයට යනවා. තමන් මේ ලෝකයේ සෑම අවස්ථාවකම ගොදුරකටපත් වෙනවා. ගොදුරෙන් ගොදුරටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඕගේ තරණය කරනකොට මේ මහා සාගරයේ තරණය කරනකොට පීඩන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව එයා තරණය කරන්න ඕනේ එහෙනම් මේ හැම දෙයක්ම අපේ යාපතට වෙන්නේ. මූදේ රැලි තියෙනවා. ඒව අපට නවත්තන්න බෑ. නමුත් මූදේ රැලි කිසිම කටයුත්තක් නොකර හිටියාම ඒ රැලි පාඩුවේ ඒගොල්ලෝ ගමන් කරනවා. ඒ රැලි වලට විරුද්ධව පොරබදින්න ගියාම කලන්තය ඇදෙනවා, මාන්සිය ඇදෙනවා, ශක්තිය වැය වෙනවා. බලන්න එයා විඩාවටපත් වෙනවා. එහෙනම් අපගේ ජීවිතවල යම් යම් මිනිස්සු අපට හරියාදු කරනකොට ඒගොල්ලෝ අපට ඉන්සා පීඩා කරනකොට ඒ දේවල් අපේ පාලනට ගන්න ඒ මිනිස්සු මෙල්ල කරන්න අපි මොනතරම් මේ රැලිත් එක්ක පොරබදිනවද මේ රැලි පාලනය කරන්න මොනතරම් උත්සාහ කරනවද හැබැයි කවදාවත් අපට මේක පාලනය කරන්න පුළුවන් කමක් ලැබුණේ ඒ මිනිස්සු අපට ඕන විදිහට ඇඩ ගැසුන්නේ අපගේ ජීවිත කාලය තුරම ඒ මිනිස්සුත් එක්ක පොර බදලා පොර බදලා අන්තිමට ඒ රැලි වලට යට වෙලා අපි මිය පරලෝ යනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මාමුද කියන එක මා අමුතු එකක්. වෙරළ හරි ලස්සනයි. හැබැයි මේ ගැඹුරට යන්න යන්න අති භයංකරයි. ගොඩාක් ගැඹුරට ගියාට පස්සේ දිශාවල් පේන්නේ නැතුව යන්න පුළුවන්. එයාට උතුරු දකුණ මාරු වෙන්න පුළුවන්. එයා අතරමං වෙන්න පුළුවන්. කල්පනා කරලා බලන්න අපගේ ජීවිත තුළ සමහර කමටාන් ඔස්සේ ගියාම අපේ ජීවිතය අතරමං වෙනව නේද? අතරමඟ ඉර වෙලා අපට යන්නේමක් නැති වෙනව නේද? එහෙනම් මේ සංසාර ගමනය තරණය කරන්නට අපි මේ ලෝකෝත්තර ජීවිතය තුළ යනකොට අනන්ත අප්‍රමාණ අපට පීඩා කම්පන ගැටලු ඇති වෙනවා. සමහර අවස්ථාවලදී අපි ගියන්ගේ සරණ ගියාම යම් යම් හේතු නිසා අපි ප්‍රත්‍ය සරණේ ගියාම අන්න බලන්න එයාගේ දිශාවල් පේන්නේ නැතුව යනවා. මූද මැදටම යනකොට කොයි පැත්තේද වෙරලා තියෙන්නේ? කොයි පැත්තටද මං ආවේ? කොයි පැත්තටද යන්න ඕනේ? මේවා මොකවත් තේරෙන්නේ එයා ඒ සරණ යනවා. එයා හිතනවා මේක තමයි ගොඩබිම මෙතනින් යන්න පුළුවන් කියලා. එයා ඒ ඔරුව පැදගෙන යනකොට නැවත අර තමන්ගේ වෙරළටම ඇවිල්ලා එහෙනම් Taman ිටපු තැනටම නැවත ඇවිල්ලා එයාගේ ජීවිතයේ කිසිම ප්‍රගතියක් නැහැ. ඉදිරියට යන්න පුළුවන් කමක් එයාට ලැබිලා නැහැ. එහෙනම් අපගේ ජීවිතය දිහා බලනකොට විශාල අත්දැකීමක් මේ ඕකතරේ සූත්‍රය තුලින් අපට ගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා පීටන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව මේ ඕගේ තරණය කළ යුතු බව අපගේ ජීවිතවල අපි මොනතරම් දේවල් වලට ඇලුනද එහෙනම් අපි සෑම ඒ ලෝභ දේශ මොහ රාග කියන කාරණාවල පීචලා හිටියා අපි ඒවත් එක්ක ගනුදෙනු කළා අන්න බලන්න වැහැයම් කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපි මේ ශබ්දය අපට ඕන විදිහට අසා ගන්න අපි මේක වැහැයම් කළා අපි කැමති නෑ මිනිස්සු දකින්න ආරණ්‍ය සේනාසන ඔයාගෙන ගියා ඒ දාන දෙන්නෙත් මිනිස්සු නේද ඒකත් තියෙන්නේ ගම්මානයක නේද? පාරක තොටක යනකොට මිනිස්සු හම්බෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකයේ මිනිස්සුන්ගෙන් වෙන් වෙලා ඉන්නවා කියන එක අපට කළ යුතු කාරණාවක් නෙමෙයි. ඒක බොහොම අසීරු කාරණාවක්. එහෙනම් අපගේ ජීවිතවල අපි මේ මොහොතේ තරණය කරනකොට අපට මහා පරිමාණ ප්‍රශ්නයක් තියෙනවා. තථාගතයන් වහන්සේගෙන් ඒ దేవතාවා ආනවා. ඔබ වහන්සේ නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ මේ ඕගේ තරණය කළේ කොහොමද කියලා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දෙන උත්තරය තමයි මම වෑයම් කරන්නෙත් නැතුව පීටන්නෙත් නැතුව මේ ඕගේ තරණය කළා. එහෙනම් මේ ඕගේ තරණය කරන්නට අවශ්‍ය වුණොත් නේද පීටන් නැතුව වෑයම් කරන්න නැතුව ඉන්න ඕනේ. එහෙනම් ඕගේ තරණය කරන්නට අවශ්‍ය නැත්නම් එයාට සංසාරයෙන් විමුක්තියටපත් වෙන්න අවශ්‍ය නැත්නම් එයාට පීටීමේ අවශ්‍යතාවය නැහැ. වෑයම් කිරීමේ අවශ්‍යතාවය නැහැ. එහෙනම් එයාට සන්තෝෂෙන් ඉන්න පුළුවන්. එහෙනම් මේ ඕගේ තරණය කරනකොට වෑයම් කිරීමේ ප්‍රශ්නය පීඩා සිටීමේ ප්‍රශ්නය කාටද තියෙන්නේ? මේ සංසාරය එතර වෙන්න යන කෙනා. එහෙනම් එයාට ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නය තමයි කිසිම මොහතක පීඩන් නැතුව වෑයම් කරන්න නැතුව ඉන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිත වෙන කල්පනා කරලා බලනකොට අපට ගොඩාක් පැහැදිලි වෙන කාරණාවක් තමයි අපගේ ජී ජීවිතවල අපි ගොඩාක් සන්තෝෂෙන් හිටියා. අම්බ කරගෙන කාගෙන අපට කැමති තැන්වල ගියා. හැබැයි දැන් එහෙම කරන්න බෑ. අපි ශාසනයට යටත් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විනය කර්මයට අපි යටත් වෙන්න ඕනේ. උන්වහන්සේ අපට දෙන සෑම මංගල කරුණක්ම පිළිපදින්න ඕනේ. ඒවා කමඨාන් වශයෙන් පුරුදු කරන්න ඕනේ. අන්න බලන්න ඕගය තරණය කරන්න ගියාම වෑයම් කරන්නේ නැතුව යටෙන් නැතුව ඉන්න ප්‍රශ්නයක් යාට මතුවෙලා එහෙනම් ඒ කාලේදී අපට මේම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇයි අපි ඕගේ තරණය කරන්න ඉතුවේ නැහැ. එහෙනම් මෝදෙන් එතර වෙන්න අවශ්‍ය නැති කෙනෙකුට ඔරුවක් අවශ්‍යද? අබලක් අවශ්‍යද? අවදානමක් සම්බන්ධයෙන් ආරක්ෂාව අවශ්‍යද? පීනීමේ පුණුව අවශ්‍යද මොකවත් අවශ්‍ය නැහැ. හැබැයි ඕගේ තරණය කරන්න ගියාම එයාට පීනීමේ පුණුවක් ඕනේ. ඒ විතරක් නෙමෙයි එයාට ඔරුවක් ඕනේ. ඒ ඔරුව පදවන්න අබලක් ඕනේ. අන්න බලන්න ඕගතරණ සූත්‍රයේ අපට නොපෙනෙන පැත්තක්. මේ මාන ජීවිතය තුලින් සංසාර විමුක්තියටපත් වෙන්න නම් අපිට ඉස්සල්ලාම පැවිද්ද ලැබෙන්න ඕනේ. පැවිද්ද කියලා කියන්නේ ඒ අවශ්‍යතාවය ඇති වෙන්න ඕනේ. ඊතර වීමේ අවශ්‍යතාවය. ඊට පස්සේ මේ ඔරුවට සමාන කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ ධර්මය. මේ අබලෙන් මේක අදිනකොට තමයි මේක ඉදිරියට යන්නේ. එහෙනම් මේ අබලට සමානයි මේ කමඨාන. එහෙනම් අපි පැවිදි ජීවිතයට ඇතුල් වෙලා අපගේ ජීවිතවල මේ ඕගතරණ සූත්‍රයට අනුව අපි ධර්මයේ ශ්‍රවණය කරලා මේ ධර්මානුකූලව මේක ප්‍රත්‍යක්ෂ කරගෙන මේ කමඨාන කියන අබලෙන් මේ ඔරුව පැදෙව්වොත් විතරයි අපට මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන්. එහෙනම් ඕගතරණ සූත්‍රය තුල තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය තමයි අපගේ ජීවිතවල මේ සංසාර විමුක්තියටපත් වෙන්නේ කොහමද? මේ බඹයක් විතර උස මේ කය මේ කෙලෙස් සාගරයෙන් එතර කරන්නේ කොහමද? මේ කෙලෙස් සාගරය තුලින් එතර කරන්නට නම් අපට මේ ඔරුවක් අවශ්‍යයි. හේතුව මාමෝදයෙන් අපිට එතර වෙනකම් පීනන්න බෑ. එහෙනම් අපට තථාගතයන් වහන්සේගේ සරණ අවශ්‍යයි. එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනකොට තථාගතයන් වහන්සේ තමයි අපගේ සරණ. උන්වහන්සේ තමයි පළවෙනි සංඝ. එහෙනම් සංඝ සරණත් උන්වහන්සේමයි. කවුද මේ ධම්මං සරණං කියලා කියන්නේ උන්වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ කරපු සද්ධර්මය. එහෙනම් අපගේ ජීවිත තුළ මේ කෙලෙස් සාගරයෙන් එතර වෙන්න නම් අප ලබාපු මිනිසත් භයෙන් විමුක්තියටපත් වෙන්න නම් අපට සරණක් ඕනේ. එහෙනම් මේ කෙලෙස් සාගරයෙන් එතර වෙන්න අපි ලබාපු සරණ තමයි මේ පැවිදි ජීවිතය. මේ පැවිදි ජීවිතය තුළින් අපට ලැබිච්ච ධර්මය තමයි භාග්‍යතුමාන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය. එහෙනම් දුක්ඛ සත්‍ය අපි දන්නවා. දුක දුක ඇතිවීමට හේතුව ඒක නිරෝධ කරන ක්‍රමවේදය අපි දන්නවා. එහෙනම් අද හිඳලා මේ කෙලෙස් සාගරය තුල අපි මේ කමඨාන් වඩන්න ඕනේ. දේවතාවිය ඇවිල්ලා ජේතවනාරාමේ තථාගතයන් වහන්සේගෙන් විමසනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ ඕගේ තරණය කළේ කොහමද? ඔබ වහන්සේ මේ දුක නිවාගත්තේ කොහමද? දේවතාවිය වෑයම් කරන්නෙත් නැතුව පීඩන්නෙත් නැතුව මා මේ ඕගය තරණය කළා. බලන්න මේ කාරණාව කොච්චර ලස්සනද කියලා. තථාගතයන් වහන්සේ මොකවත් කළේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ පීචලා හිටියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ අවස්ථාවේදී ගැටුනේ නැහැ. එහෙනම් වෑයම් කළේ නැහැ. එහෙනම් මේ කමඨාන උන්වහන්සේ කොහොමද විස්තර කරන්නේ කියලා බැලුවාම අපි දන්නවා තථාගතයන් වහන්සේ රම්‍ය සුරම්ම සුබ කියන ඒ බෝසත් කාලවල විශාල බැඳීමකින් පසු වුණා. උන්වහන්සේ ඒ හැම දෙයක්ම බොහොම කැමැත්තෙන් තබා ගත්තා. එහෙනම් ඒ ආකාරයෙන් උන්වහන්සේ ජීවත් වෙලා, ඒ පීඨලා වෑයම් කරලා උන්වහන්සේට ඇති වෙලා ඒ මාබෝසතන වහන්සේ අබිනික්ෂණය කළා. එහෙනම් ඒ ගී ජීවිතය අත්හැරලා සෑම දෙයක්ම දන් දීලා උන්වහන්සේ මනසින් එතනින් වෙන් වෙලා අන්න උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුල් වෙනවා. එහෙනම් උන්වහන්සේ ඉස මුඩු කරගෙන සිවුර පොරෝගෙන උන්වහන්සේ බෝධියට වැඩහිඳලා අන්න කමඨාන් වඩනවා. අන්න ඉසෙල්ලාම උන්වහන්සේ පීඨලා හිටියා, සපේට ඇලිලා හිටියා. රම්‍ය සුරම්‍ය සුබවල උන්වහන්සේ ජීවත් වෙලා හිටියා. නැවත මේ මාබෝසතාණන් වහන්සේ වෑයම් කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ වෑයමෙන් මේක ඈතර වෙන්න හදනවා. ඒක තමයි අපි දන්නවා මාබෝසතාණන් වහන්සේගේ වසර 6ක දුෂ්කර ක්‍රියාව. එහෙනම් තථාගතයන් වහන්සේ තමන්ගේ පාරමී ධර්ම පුරන්නට කලින් උන්වහන්සේ ඇලිලා කටයුතු කළා. දැන් උන්වහන්සේ ඒකට වෑයම් කරමින් කටයුතු කරනවා. එහෙනම් උන්වහන්සේ ආහාර පාන වලින් තොරව ජීවත් වෙලා බලනවා. උන්වහන්සේ නිින්දෙන් තොරව ඉඳලා බලනවා. සමහර දේවල් කල්පනා කරලා බලනවා. සමහර දේවල් කල්පනා නොකර බලනවා. එක එක ඉරියව් වලට සමවැදිලා බලනවා. එහෙනම් කරන්න තියෙන සෑම කාර්යයක්ම කරලා උන්වහන්සේ මේ ලෝකයේ උපරිම වෑයම බවටපත් වෙනවා. එහෙනම් මේ ආකාරයෙන් වෑයම් කරලා උන්වහන්සේ විඩාවටපත් වෙනවා. එහෙනම් මේක පීඨලා හිඳලත් බෑ, වෑයම් කරලත් බෑ. එහෙනම් මේකට විමුක්තියට දෙන්න තියෙන උත්තරේ මොකද්ද කියලා බලනකොට මේ කෙලෙස් සාගරයෙන් එතර වෙන්න නම් මේ සංසාර දුක නිවා ගන්නට නම් අපි වෑයම් කරන්නේත් නැතුව පීඨන්නේත් නැතුව මේ කාර්යය කරන්න ඕනේ එහෙනම් ඒක තමයි මධ්‍යමා පටිපදාන යෝගා අන්ත එහෙනම් තථාගතයන් වහන්සේ මේ దేవතාවාට මොනවද කියන්නේ මම මධ්‍යම ප්‍රතිපදාවේ හිටියා එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවේ වැඩ කටයුතු කරපු නිසා අද මං නිදුකානන් බවට පත් වුණා මම සසරෙන් එතර වුණා එහෙනම් පීඩනකොට අපි ඇලෙනවා නම් වෑයම් කරනකොට ගැටෙනවා නම් වෑයම් කරන්නේ නැතුව පීඩන් නැතුව ඉටියයි කියලා කියන්නේ දෙකටම අවුෙන් නැතුව ඉටියා. ඒ නිසා සසරෙන් එතර වුණා. එහෙනම් අවුරුදු 6කට පස්සේ තථාගතයන් වහන්සේට තේරුම් ගන්නවා අනේ මං කරගත්ත මේ අපරාධය මේ කාලේ මං ගොඩාක් විඩංගු කළා. එහෙනම් කාලය ගොඩාක් වැය කළා. මේ සීය පවත්තන එක තමයි මේ ලෝකේ කරන්න තියෙන එකම ප්‍රශ්නය. එහෙනම් මට දුක දැනෙන බව චිත්තානුපස්සනාවෙන් ඉඳීම මට සතුට දැනෙන බව චිත්තානුපස්සනාවෙන් ඉඳීම ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් චිත්තානුපස්සනය වැඩිම තමයි මා විසින් කළ යුත්තේ. නමුත් මේ පුංචි දේ මට වැටහෙන්න වසර 6ක් ගියා. තථාගතයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරනවා. බලන්න අලියම පාන්දර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එහෙනම් අපගේ ජීවිත තුළ මේ සංයුත්ත නිකායේ සඳහන් වෙන ඕගතරණ සූත්‍රය දිහා බලනකොට අපි තමයි මේ ඕගතරණ සූත්‍රයේ ගමන් ගන්නා වූ නැවියා. එහෙනම් අපට නැවක් හම්බෙලා තියෙනවා. ඒ නැව තමයි මේ ධර්මයට සමාන කළේ. එහෙනම් මේ ධර්මයේ කින්න ඔරුවෙන් නැගලා අපි මේ ඕගය තරණය කරන්න ඕනේ. ධර්මය අපි ශ්‍රවණය කළාට වැඩක් නැහැ. ධර්මය හාගෙන හිටියට අපට පළක් නැහැ. හේතු අඩුපාඩු හැදෙන්නේ නැහැ. එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරලා අපි මේ ධර්මය පුරුදු කරන්න ඕනේ. එහෙනම් විපස්සනාව කියලා කියන්නේ හොඳට ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරපු දේ හොඳට අවබෝධ කරගන්න. අවබෝධ කරපු දේ පුරුදු කරන්න. පුරුදු කරපු දේ ශ්‍රවණය කරපු දේ දෙක එකයි කියලා ප්‍රත්‍යක්ෂ කරන්න. මේකට තමයි විපස්සනාව කියලා කියන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ අපට දේශනා කරනවා මේ බඹයක් විතර උස තියෙන මේ කය මේ සංසාර කෙලෙස් වලින් අපි ඈතර කරන්නට මේ මා කෙලෙස් සාගරෙන් එතර කරන්නට මේ ධර්මය කියන ඔරුවේ නැග මේක සාගරයක් නැති ඔරුවක් නැති ලෝකෝත්තර ගමනක් අපි යම්කිසි ස්ථානයකට ගිහිල්ලා අසුන් අරගෙන ඇස් දෙක පියාගෙන අපි දැන් ඔරුවේ නැග්ගා මොනවද ඔරුව මම මේ සංසාරෙන් එතර වෙන්න පැවිදි ජීවිතයට ඇතුල් වුණා අද හිඳලා මම මගේ කෙලෙස් ටික නිවා ගන්න ඕනේ ඇස කන දිව නාසය සමසිතෙන් කර්ම හදන්න නැතුව ඉපදීම නවත්තන්න කටයුතු කරන්න ඕනේ කියන මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන කමඨාන් වඩන්න ඕනේ. එහෙනම් අබල හරගෙන අපි පදින්න පදින්න ඔරුව ගමන් කරනවා. එහෙනම් ඇසෙන් මං රාගයෙන් නොබලා ඉන්න ඕනේ. ඇසෙන් ద్వේෂයෙන් නොබලා ඉන්න ඕනේ. ඇසෙන් ලෝභයෙන් නොබලා ඉන්න ඕනේ. ඒ වගේ තමයි මේ කනට එන ශබ්ද নানা ප්‍රකාර වචන එන්න පුළුවන්. নানা ප්‍රකාර ප්‍රශ්න අපට ඇහෙන්න පුළුවන්. කිසිම දෙයකට කලබල වෙන්නේ නැහැ. දෝෂාරෝපණ කරනකොටත් කලබල වෙන්නේ ප්‍රශංසා කරනකොටත් කලබල වෙන්නේ එහෙනම් මේ කන් දෙක අපි ලෝකෝත්තර කමඨාණක් වශයෙන් පාවිච්චි කරනවා. එයා මේ කමඨාණ කියන්නේ හබල හරගෙන දැන් පදින්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි අපේ මුඛයෙන් ප්‍රකාශ කරන වචන නිසා මේ ලෝකයේ ඉන්න සත්තුන්ගේ සිතට කයට දුක දැනෙන්න පුළුවන්. එහෙනම් අපේ වචන නිසා මේ ලෝකයේ සත්වයන්ට සන්තෝෂය දැනෙන්න පුළුවන්. එහෙනම් සන්තෝෂය දුන්නාම ඒගොල්ලෝ අපට බැඳෙනවා. එහෙනම් මේ වචන වලින් ඒගොල්ලන්ට දුක් දුන්නාම ඒගොල්ලොන් අපෙන් වෙන් වෙනවා. එහෙනම් වෙන් වුණත් කර්මයක් ඇදෙනවා, ලං වුණත් කර්මයක් ඇදෙනවා. එහෙනම් මේ වචන තුලින් කර්ම ඇති නොවෙන්නට අපි වග බලා ගන්න ඕනේ. එහෙනම් මේ දිවට ලුණු ඇඹුල් රස දැනෙනකොට මේ රස කියන කාමයට අපි අවු වෙනකොට අපි දන්නේම නෑ සංසාර පැවැත්මට ගින්. එහෙනම් අපි මේ රස දැනෙනකොට තව ටිකක් ගත්තොත් හොඳයි. මේ තේපෙන් රසයි, මේ ආහාර රසයි කියනකොට අපට තණ්හාව ඇති වෙනවා. ලෝභය ඇති වෙනවා. අන්න බලන්න නැවත අපි සසරට යන්න নানা ප්‍රකාර විදියට කාමයට රස කාමයට අවු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ඇසිරීම රටාව බලනකොට මිනිස්සු පෑදෙනවා. අපේ ඇසිරීම රටාව බලනකොට මිනිස්සු අපෑදෙනවා. අපෑදුනත් ප්‍රශ්නයක්, පෑදුනත් ප්‍රශ්නයක්. ඇයි පෑදුනොත් ඒගොල්ලෝ සිව්පසින් අපොප්පස්ථාන කරලා අපිට බැඳෙනවා. බැඳුනොත් ඒගොල්ලෝ සසරේ ඉර වෙනවා. අපෑදුනොත් ඒගොල්ලෝ බනහන්න එන්නේ නැහැ ඈත් වෙනවා ඒත් සසරේ ඉපදෙනවා එහෙනම් ලඟුණත් ඉපදෙනවා ඈත් උනත් ඉපදෙනවා එහෙනම් ඒගොල්ලොන්ට නිවන දෙන්න සුදුසු චර්යාවේ අපි ඇසිරෙන්න ඕනේ ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ධම්මචර්යාච කියලා එහෙනම් දන් දෙන්නට අරියන්නේ ධර්මචර්යාවේ ඇසිරෙන්න ඕනේ අපේ චර්යාව දිහා බලනකොට මේ ලෝකේ සෑම දෙනෙකුම නිවනට අදාළ කටයුතු කරගන්නවා විනා කිසිම හේතුවක් මත ඒගොල්ල ඉපදීමට කටයුතු කරන්න බෑ. එහෙනම් මේ වගේ කාරණා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඕගතරණයේ තුලින් එනං ඒ దేవතාවිය සාදුකාර දෙනවා කාලයකින් මට බ්‍රාහ්මණේ කම්බුණා සසර දුක නිවාගත් නිදුකානන් වහන්සේ නම කම්බුණයි කියලා සාදුකාර දීලා දෙවුරම් වේරෙන් ඒ దేవතාවා පිටත් වෙලා යනවා එනං මේ සාදුකාරය දුන්නේ නිකන් නෙමේ ඒ దేవතාවාට මේ කරුණ ඔක්කොම පෑදිලි වුණා එනං මේ කියන සංසාර කෙලෙස් සාගරය කොහොමද තරණය කරන්නේ කොයි ආකාරයෙන්ද තරණය කරන්නේ මේ සංසාරය තුල මොන වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්ද මොන වගේ අනතුරු ඇතිවෙන්න පුළුවන්ද මාගේ ජීවිතය තුළ මේ කෙලෙස් සාගරේ තරණය කරනකොට මා විසින් පිළිපැදිය යුතු කමටා මොනවද මේ හැම දෙයක්ම ඒ దేవතාවාට අවබෝධ වෙලා ඉවරයි එහෙනම් దేవතාවා ගොඩාක් ප්‍රඥාවන්තයි ඒකට එක කාරණාවක් තමයි දෙවුරම් වේර ජේතවනා රාමයේ බබුලවාගෙන පැමිණියා එහෙනම් අල්පේ ශාක්‍ය කෙනෙකුට එමෙ ඉන්න බෑ එහෙනම් දෙවුරන් වේර බුබුලවන්න නම් එයා මහේසාක්‍ය කෙනෙක් වෙන්න ඕනේ. මහේසාක්‍ය දෙවියා ගොඩාක් කුසල් වඩපු කෙනෙක්, පාරමී ධර්ම පුරපු කෙනෙක්. එහෙනම් එයාගේ දෙවුරම් වේර බුබුලවා කියන වචනේ තුලින් අපට පැහැදිලි වෙනවා ගොඩාක් ප්‍රඥාවන්ත දෙවියෙක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ එයාට කියනවා වෑයම් කරන්නෙත් නැතුව, පීඩන්නෙත් නැතුව මම සසර දුක නිවාගත්තා. එහෙනම් බලන්න මොනතරම් ලස්සන ධර්මකාරණාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවද? එහෙනම් අද අපට විශාල මූදක් තියෙනවා මේ කෙලෙස් සාගරය. මේ මූද තමයි අසකන දිවනාසය සමසිත කියන ආයතන තුලින් ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් අසත්පුරුෂ කටයුතු අපගේ ජීවිත තුළ අපි විසින් හදාගත්ත මූදක් මේක දැන් අපි විසින්ම මේක තරණය කරන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සෑම මිනිසියෙකුටම තමා විසින් හදාගත්ත මූදක් තියෙනවා ඕගයක් තියෙනවා එහෙනම් මේ ඕගය තමන් විසින් තරණය කළ ඉවර කරන්න ඕනේ ඒක තමයි ඒකපුද්ගල තරණය තම තමන් විසින් අසකන දිවනාසයේ සමසිත කියන ආයතන අය ආයෝජනය කරලා මේ පවතින නාම රූප වලට ඇලිලා ගැටිලා බලාපොරොත්තු ඇති කරගෙන පංචකාමයන් පිනවගෙන ඇති කරගත්තා වූ ක්ලේශ ධර්මයන් මේකට කියනවා භාග්‍යතුන් වහන්සේ සාගරයක් කියලා ඕගයක් කියලා. එහෙනම් මේ ඕගය තමන් විසින් තරණය කරන්න ඕනේ. තමන් විසින් මේක අභික්‍රමණය කරන්න ඕනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය හරි ලස්සන පණිවිඩයක්. මේක තම තමන්ට පුද්ගලිකව දෙනු ලබන කමඨාණන් පුද්ගලිකව දෙනු ලබන අවවාදයක් අනුශාසනාවක්. එහෙනම් කෙනෙකුට නැකිట్లా කියන්න බෑ. මට පීනන්න බෑ. මට මූද ටිකක් ගැඹුරුයි බයයි කියලා කියන්න බෑ හේතුව මේ මූදේ නිර්මාතෘ තමන්මයි තමන් තමයි රාගයෙන් බැලුවේ තමන් තමයි ద్వේෂයෙන් බැලුවේ තමන් තමයි ලෝභයෙන් බැලුවේ තමන් තමයි රාගයෙන් කතා කළේ තමන් තමයි ලෝභයෙන් කතා කළේ ద్వේෂයෙන් කතා කළේ තමන්මයි එහෙනම් බලන්න මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 පාවිච්චි කරලා අපි මේ ලෝකයේ මා විශාල කෙලෙස් සාගරයක් ඇදුවා සාරා අසංකේය කෝටි ප්‍රකෝටියක් විතර වතුර එකතු කරා කෙලස් එකතු කරා මේ වතුර එකතු වෙලා එකතු වෙලා විශාල සාගරයක් ඇදුනා මේ සාගරය දැන් අපට තරණය කරන්න සිද්ධ වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ අවශ්‍යතාවය තියෙනවා නම් මා විසින් දේශනා කරපු සද්ධර්මයට නැගගන්න මේ ඔරුවට නැගගෙන මා විසින් දේශනා කරපු මේ කමඨාන අබලක් වශයෙන් අතට ගන්න මේ ඕගේ තරණය කරන්න සත්තු ඉන්න බව මම දන්නවා කලබල වෙන්න එපා තථාගතයන් වහන්සේගේ ධර්මයේ උගලත් එක්ක පවතිනවා ඔරුව තදින් අල්ලා ගන්න පෙරලෙන්නේ විනාශ වෙන්න කුණාටු වෙනවා පය වෙන්න එපා සත් ධර්මයේ තදින් අල්ලා ගන්න ධර්මය ආරක්ෂා කරන්නා ඒ විසින් ආරක්ෂා කරනු ලැබේ එහෙනම් මේ ධර්මය Tamanට ආරක්ෂා වශයෙන් පිලිසරණක් වශයෙන් අපි මේ කුණාටුවේදී ආරක්ෂා කරනවා එහෙනම් බලන්න මේ ධර්මය අපට ආරක්ෂාවක් වෙලා අපට පීටක් වෙලා අපිව මෙතන ගෙනියනකොට මහා පරිමාණ රැලියෙන්න පුළුවන් හොඳට සලකන දායකයෝ ඇවිල්ලා සිව්පසේ දෙනකොට ඒ ප්‍රත්‍යයට අපි අවුලා ගහගෙන යන්න පුළුවන් විශාල රැලියෙන්න පුළුවන් හොඳ ලස්සන උපාසකම්මල ඇවිල්ලා හොඳට මූණ පුරා hina වෙලා කතා කරනකොට අනේ බලන්න දේවතාවියෙක් වාගේ මිනිස්සෙක් මොනතරම් ලස්සනද පින් පාටද කියලා වරලා ඒගොල්ලන්ට අපි බැඳෙන්න පුළුවන් ඒ මිනිසුන්ගේ ඉතරි දවලා බෑ කියලා අපි ඒගොල්ල වෙනුවෙන් කැප වෙන්න පුළුවන් අන්න රැල්ලකට ගාගෙන යනවා සුනාමියට අවු වෙලා ඒ විතරක් නෙමෙයි හොඳ වැදගත් මාත්‍ය කෙනෙකුට එයාව දැකලා අපි ගරු කරලා එයාට ආසන පනවලා වැඩ නවත්තලා එයාට කාලය ගත කරලා කතා කරනවා නම් අන්න පැවිදි ජීවිතයේ අකටයුත්ත කරනවා ගී ආකල්ප ගීයන්ට ඒ ලෝකෝත්තර ශා วกයන්ට වඩා ගරු කරනවා එතනත් එයා රැල්ලකට ගාගෙන යනවා එහෙනම් මේ විදියට අපි විසින් එකතු කරගත්තා වූ මේ කෙලෙස් කියන සාගරය තුල අපි ගාගෙන යනවා අපට බේරෙන්න විදියක් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ රකින්නා විසින් ධර්මයේ තුලින් ආරක්ෂාව සැපෙනවායි කියලා. එහෙනම් මේ අබල හොඳට හරගෙන තදින් හොඳට අල්ලාගෙන අපි පදින්න ඕනේ. මේ ඔරුව තමයි අපේ තියෙන එකම ආරක්ෂාව. ගැඹුරු තැන් හම්බෙනවා අපට මේ මානකම කරගන්න බැරි විදියට নানা ප්‍රකාර ප්‍රශ්න පැන නගෙනවා ආහාර පාන අගයකකම් එන්න පුළුවන්. අපේ ශ්‍රාවක සංඝයාගෙන් අපට ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. පීඩන කම්පන එන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ගැඹුරු තැන් බොහොම පරිස්සමෙන් යන්න ඕනේ. හැබැයි ඔරුවේ ඉන්න තාක්කල් එයාට ගැඹුර ගැන ප්‍රශ්නයක් නැහැ. හේතුව ගැඹුරේ ප්‍රශ්නේ තියෙන්නේ ඔරුවට. එහෙනම් ඔරුව ගැඹුර ප්‍රශ්නයක් නැතුව අපි අරගෙන යනවා අපට තියෙන්නේ අබලෙන් දිගටම පදින්න. එහෙනම් මේ විදියට පදිනකොට අපි දන්නේම නැහැ පොඩ පොඩ ගැඹුර අඩු වෙගෙන යනවා. ඒ කියන්නේ අපි වෙරළට කිට්ටුයි. එහෙනම් වෙරළට පැදගෙන පැදගෙන ගිහිල්ලා අපි වෙරළට ගොඩාක් ලං වුණාට පස්සේ වෙරළට කකුල තියලා නැකිටලා අබලක් දානවා ඔරුවට දාලා අබල අත්හැරලා අපි යන්න යනවා. ඒ කියන්නේ මේ සංසාරයේ අපි මේ ගමන් කරන තාක්කල් ධර්මයේ තදින් අල්ලාගෙන ඉන්නවා. කමඨාන තදින් අල්ලාගෙන ඉන්නවා. සෑම මොහොතක් ගානෙම මේ කමඨාන ධර්මය අපි පුරුදු කරනවා. මේ සංසාර සාගරය මේ කෙලෙස් සාගරය අපි තරණය කරලා ඈතර වුණාට පස්සේ අපි මේ ඔරුව කියන ධර්මය අත්හරිනවා හේතුව රාතේ කිටිපස්සේ කවදාවත් ධර්මයේ පිළිපදින්නේ නැහැ එයා ධර්මය ආරක්ෂා කරන්නෙත් නැහැ. ධර්මයට විරුද්ධ වෙන්නෙත් නැහැ. එයා සිල්පද ආරක්ෂා කරන්නෙත් නැහැ. සිල්පද වලට විරුද්ධ වෙන්නෙත් නැහැ. සිල්පද කඩන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මේ කෙලෙස් සාගරෙන් එතර වුණාට පස්සේ යා නිවිලා ඉන්නේ. එයාට මේ ලෝකේ වඩන්න මොකවත් නැහැ. ඒ නිසා බනවලින් යාට වැඩක් නැහැ. එහෙනම් අපිත් අපගේ ජීවිතවල මේ කෙලෙස් කියන මේ මා විශාල සාගරය තරණය කරලා ඈතර වෙන්න ඕනේ. අපගේ ජීවිතවල ඕනතරම් රැළියෙන්න පුළුවන් ඕනතරම් භයානක සත්තු අපට අනතුරු කරන්නට එන්න පුළුවන්. ඒ සත්තු ඇති වෙන්නේ අපේ ඇස කන දිව නාසය සමතු සිත තුලින්. එහෙනම් එතනදී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් සෑම තප්පරයක් ගානෙම අපි විශාල රැලි වලට මුණ දෙනවා. එහෙනම් ඇස කන දිව නාසය සමසිත මේ නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට ලෝභ කියන රැල්ලට අපි අවු වෙනවා. ద్వේෂ කියන රැල්ලට අවු වෙනවා. මෝහ කියන රැල්ලට අවු වෙනවා. ඒ වගේම තමයි රාග රැල්ලට අවු වෙනවා. ද්වේෂ රැල්ල වගේම වෛර රැල්ලටත් අපි අවු වෙනවා. එහෙනම් කල්පනා කරලා බලන්න ද්වේෂයක් ඇති වෙනවා ඒක නැති වෙනවා නමුත් වෛරය කියන රැල්ලට අවුන විශාල වශයෙන් ඒක පැවැත්මක් තියෙනවා භව ගානක් අපි ඒක ඉතේ තියාගෙන ඉන්නවා මේ ආකාරයෙන් සෑම తප්පරය ගානෙම Tamanට රැල්ලක් වදිනවා Taman කම්පණයටපත් වෙනවා Taman පෙරලෙන්න හදනවා මේක හොඳට සීතබාගෙන මේ අබලයි ඔරුවයි හොඳට අල්ලා ගන්න ඒ වගේම තමයි මේ ඕගේ තරණය කරනකොට දවස් ගාණක් බඩගින්නේ ඉන්න වෙනවා එහෙනම් ඒකත් හොඳට කල්පනා කරලා බලා ගන්න. එහෙනම් අපි අපගේ ජීවිත තුළ මේ ඕගයේ කෙලෙස් සාගරය තරණය කරනකොට සමහර අවස්ථාවලදී ඇස් වලින්, කන් වලින්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගන්නා වූ ආහාර ඉඟ වෙන්න පුළුවන්. හේතුව ඒකට හේතුවක් තමයි අපි මේ නාම රූප ධර්මයන් වලින් ගන්නා වූ අවශෝෂණය කර ගන්නා වූ ගොඩාක් දේවල් ලැබෙන්නේ නැහැ. ඒකට අපි උදාහරණයක් කියමු. ලෝකෝත්තර මාර්ගයේ වඩනකොට අපට රසවත් කෑම ලැබෙන්නේ එහෙනම් ලෝකෝත්තර මාර්ගයේ වඩනකොට අපට විශාල මුදල් ප්‍රමාණයක් හම්බෙන්නේ යානවාන හම්බෙන්නේ සැප සම්පත් හම්බෙන්නේ අපට ව්‍යංජන 20ක් එක්ක රාජ මජ්ජම් හම්බෙන්නේ එහෙනම් අපට මොකවත් හම්බෙන්නේ එක දෙයක් හම්බෙනවා ජීවත් වෙන්න අවශ්‍ය කුසගින්න නිවන්න කැම ටික හම්බෙනවා විලිවා ගන්න රෙදි කෑල්ලක් හම්බෙනවා පිණ්ඩපාත ගියාම අපට අවශ්‍ය මොනවද ඒ ටික අපට උපයා ගන්න පුළුවන්. එහෙනම් මේ ඕගේ තරණය කරනකොට Taman ගොඩාක් අල්පේච්ඡතාව වෙනවා හේතුව ඔරුව යන කෙනාට උයාගෙන කන්න බෑ හේතුව මේ ඔරුව පා වෙනවා රැල්ලට ඒමේ අත ඇඹරෙනවා එතකොට එයාට කවදාවත් ලිප මොලවන්න බෑ උලන් වැඩි එහෙනම් එයා ළඟ තියෙන්නේ මොනවද මේ ඕගේ තරණය වෙලා මේ කෙලෙස් සාගරෙන් එතර වෙනකම්ම එයා ඒකෙන් ජීවත් වෙන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් සාගරෙන් එතර වෙන්න කැමති ආර්ය ශ්‍රාවකයා මේ ධර්මයේ කියන ඔරුවට නගිනකොට එයා ඒකාන්ත වශයෙන්ම තුන් සිවුරෙන් රැපෙන්න ඕනේ පාත්‍රයෙන් යැපෙන්න ඕනේ එහෙම නැතුව එයා ගොඩාක් බඩමුට්ටු ගත්තොත් ඒ බරට ඔරුව ගිලෙන්න පුළුවන් ඒ සිව්පස්සේ නිසා එයාගේ ආර්ය ජීවිතේ නැති වෙන්න පුළුවන් එයා ගැඹුරදී ගිලිලා විනාශ වෙන්න පුළුවන් එහෙනම් අපි ගැඹුර නෙමේ කොතන වුණත් විනාශ නොවන පිණිස මේ ඔරුව සෑල්ලුවෙන් ගෙනියන්න ඕනේ. අනවශ්‍ය බඩු පටවන්න නැතුව ඉන්න ඕනේ. අපගේ ජීවිත කාලය තුළ මේ ඔරුව පරිස්සම් කරන්න ඕනේ. අබල අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා බෑ. එහෙම පාවිච්චි කරුවොත් අබල අත්හැරලා ගැඹුරු මූද ඇතුළට ගියොත් නැවත ඒක කිමිදිලා ගන්න බෑ. කිමිදිලා අරගෙන උඩට එනකොට ඔරුව ගාගෙන ගින් ඔරුව නෑ. අබලෙන් ගොඩ යන්න බෑ. අබල නැතුව ඔරුවේ හිටියාම පදින්න බෑ. හැමදාම මහමූදේ ඉර වෙලා එහෙනම් අපගේ ශ්‍රමණ ජීවිතවල මේම මාමෝදයේ අතරමං වෙච්ච ඕනතරම් ශ්‍රාවකයෝ ඉන්නවා. අබල නැති කරගෙන ඔරුවට වෙලා තනි වෙලා ඉන්නවා අතරමං වෙලා. එහෙනම් ඔරුව අත්හැරලා අබලත් එක්ක ඔට්ටු වෙලා පොර බැදලා ජීවිතේ නැති කරපු කට්ටිය ඕනතරම් ඉන්නවා. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ දේවල් නොවෙන්න නම් කුණාටු වලින් බේරෙන්න නම් ගැඹුරු තැන්වලදී නොගිලී ඉන්න නම් අපගේ ජීවිතයේ පරිස්සමෙන් එතර කරන්න නම් කෙලස් ගින්නෙන් නිවා දමන්නට නම් අපි විසින් කළ යුතු දේ ඔරුවට ඔරොත්තු දෙන බඩු විතරක් අපි ගන්නවා. බලන්න අපේ කුටිවල নানা ප්‍රකාර බඩමුට්ටු තියෙනවා නම් හැම තැනම බඩමුට්ටු එල්ලනවා නම් මේවා පරිස්සම් කරනවා හැරෙන්න මේ මාන ජීවිතය කරන්න කොයි අපට කාලේ එහෙනම් මේවා නඩත්තු කර කර අරවයි මේවයි කියලා මතක තියාගන්න ගියාම කොයි අපට මානකම කරන්න කාලේ එහෙනම් අපි යම්කිසි ස්ථාන මාරුවකට යනවා අපට බස් එකක් ඕනේ නේද බඩු පටවන්න? ලොරි දෙකක් ඕනේ නේද මේ බඩු පටවන්න? එහෙනම් මේ තරම් මේ ඕගයට මේ මූදට ඔරොත්තු දෙන්නේ නැති බඩු පටෙව්වාම මේ ඔරුව ඒකාන්ත වශයෙන්ම ගැඹුරදී ගිලෙනවා මේක ගොඩ ගන්න හම්බෙන්නේ මිනිස් ජීවිතයේ මේ ලබාපු මිනිසක් භවයේ ඉවර වෙනවා එහෙනම් සෑල්ලුවෙන් යන්න පුළුවන් විදියට තුන් සූත්‍රයයි පාත්‍රය අරගෙන මේ ඔරුවට නැග්ගාම තථාගතයන් වහන්සේගේ සද්ධර්මය කියන ඔරුව හරි සෑල්ලුයි ඒක හරි පාසුයි කොච්චර රැලියාවක් මොකවත් වෙන්නේ ඕනම කුණාටුවට ඔරොත්තු දෙනවා ඕනම ගැඹුරට ඔරොත්තු දෙනවා මේ අබල අරගෙන පදින්න ලේසි හේතුව මේක පදින නැවියාට හරි පාසුව දැනෙනවා බර අඩුයි එහෙනම් ගොඩාක් බර පැටවුවාම මේක වතුර එබෙනවා එහෙනම් වෑයම වැඩිපුර දරන්න ඕනේ මේක තරණයෙන් එතර කරන්න එහෙනම් මේ අබලෙන් වතුර ඇද ගන්න බැරුව මාංශය වැඩි වෙලා සමහර විට මේ ජීවියාට ඈතර වෙන්න බැරි වෙනවා. එහෙනම් මේ ගමන පාසු කරන්න අනවශ්‍ය ප්‍රශ්න අඩු කරවන්න අනවශ්‍ය පීඩන අඩු කරගන්න নানা ප්‍රකාර නඩත්තු කිරීමේ සිටිවිලි අනාගත බලාපොරොත්තු සිටිවිලි අනවශ්‍ය බැඳීම් වල තියෙන සිටිවිලි අනවශ්‍ය ගැටීම් වල තියෙන සිටිවිලි අඩු කරන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා අල්පේච්ඡතාවය කියලා. එහෙනම් මේ ඕගතරණ සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ අපට දේශනා කරන ධර්මය උත්තරීතර ධර්මයක්. ඒක තථාගතයන් වහන්සේ අපට දෙනු ලබන කමඨාණක් කියලා ගන්න පුළුවන්. එහෙනම් අපි විසින් සාගරයක් ඇති කරගත්තා පොඩ පොඩ වතුර එකතු කරලා බව කෝටි ප්‍රකෝටියක් විතර මේ සංසාරයේ ඇවිදිලා নানা ප්‍රකාර වතුර වලින් අපි විශාල සාගරයක් ඇදුවා මේකට කියනවා කෙලෙස් සාගරය කියලා සංසාරය කියලා කියනවා එහෙනම් මේ කෙලෙස් සාගරය දැන් අපට ලොකු ප්‍රශ්නයක් වෙලා හේතුව මේක දුකයි එහෙනම් මේ දුක නිවා ගන්න, මේ දුකෙන් එතර වෙන්න අද හිඳලා අපි සද්ධර්මයේ කියන ඔරුවට නැගලා අපි මේක තරණය කරන්න ඕනේ. එහෙනම් මේ තරණය කරනකොට මේ කමඨාන් හරියට පුරුදු කරන්න ඕනේ. එහෙනම් උලම් අමන දිශාවට පදින්න ඕනේ. විරුද්ධ පැත්තට පැද්දොත් මහන්සිය වැඩි ඔරුව යන්නේ නැහැ. එහෙනම් මේ දිසාවල් දැනගෙන ඒ කාලය දැනගෙන ගොඩ උලන් අමන්නේ කොයි කාලෙටද මූද උලන් අමන්නේ කොයි කාලෙටද මේක හොඳට අවබෝධ කරගෙන පදින්න ඕනේ දැන් අපි දන්නවා ගොඩ උලන් අමන කාලේ දැන් ඔරුව පැද්ද ටක් ගාලා තල්ලු වෙලා මූදට යනවා කොහමද මූද උලන් ගොඩට ගාන කාලේ පැද්දානම් විරුද්ධ පැත්තට පදිනකොට මේ ඔරුව යන්නේ නැහැ වතුර කපාගෙන යනවා වාගේ උලඟ කපාගෙන යන්න බෑ පදින්න පදින්න එක තැන යන්නේ නැහැ එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගොඩබිමේ මෝදට උලංගමන වේලාව තරුණ කාලය, ශක්තිමත් කාලය, හොඳට ඇයෙන පේන කාලය, යමක් වඩන්න පුළුවන් කාලය. එහෙනම් ගොඩෙන් මෝදට උලංගමන කොට මේ ඔරුවට නැගගන්න සද්ධර්මයට මේ අබල අරගෙන පදින්න පෑ ගානක් යනකොට ඈතර වෙනවා. හේතුව එකක් අදිනකොට වතුරෙන් 20 පාරක් ඇද්දා මේක ඊතලේ වේගෙන් යනවා. හේතුව උලඟ අපිව තල්ලු කරගෙන යනවා. අබල පොඩ්ඩයි පාවිච්චි කරන්නේ උලඟේ බලයට එතර වෙලා යනවා. එහෙනම් අපි මේක වයසට ගිහිල්ලා බැරි වෙනකොට අපට තේරෙන්නේ නැති වෙනකොට මතකෙකින් නැති වෙනකොට ඒක ඉරියව්වක ඉන්න බැරි වෙනකොට අන්න බලන්න මෝදෙන් ගොඩට උලංගමන කාලේ එහෙනම් විරුද්ධ පැත්තට උලංගමන කාලේ ඔරුවට නැගලා අබලහතට අරගෙන වෙරළේ ඉඳගෙන පදිනවා පදිනවා පදිනවා බඹ හයක් විතරවත් යන්න බෑ මාන්සි කලකිරෙනවා යන්නේ නැහැ හේතුව මොකද විරුද්ධ කාලේ පටිසෝතගාමි කාලේ යන්න ඕනේ මේක අනුසෝතකාමි කාලේ නැගලා එහෙනම් අන්තිම කාලේ මේ ඔරුවට නගිනවයි කියලා කියන්නේ මේ ගමන ටිකක් දුෂ්කරයි එහෙම වුණොත් මොකද කරන්න ඕනේ තවත් ශක්තිමත් කෙනෙක් එක්ක මේ ගමන යන්න ඕනේ එතකොට එයාත් මේ ඔරුව පදිනවා අපිටත් තියෙන යාට සහයෝගයක් වශයෙන් පිටිපස්සෙන් පදිනවා එහෙනම් මේ ඔරුවේ යාචකයෝ දෙන්නෙක් නැගලා දෙන්න දෙපැත්තට පදිනකොට අන්න මේ උලන් ටික කපාගෙන යනවා. එහෙනම් එක්කෙනෙකුට තනියෙන් කරන්න බැරි වෙනකොට දෙන්නෙක් එකතු වෙලා මේක කරන්න ඕනේ. එහෙනම් ගොඩාක් අපට මේ මූදේ ඈතර වෙන්න බැරි වෙනකොට අපගේ ජීවිතය තුළ මේ කෙලෙස් සාගරයේ බරපතලකම වැඩි වෙනකොට අපි තවත් අයගේ උපදෙස් අරගෙන කමටාන් අරගෙන කීකරු වෙලා එයාත් එක්ක මේ ඔරුව පදින්න ඕනේ. නෑ මම තමයි ඔක්කොම දන්නේ. මට වඩා දන්න කෙනෙක් මේ ලෝකේ නෑ. මට කමටහන් දෙන්න සමතෙක් ඉන්නවද කියලා අපි හිතනකොට බලන්න එයා විරුද්ධ කාලයේ විරුද්ධ දිශාවට විරුද්ධ ඔරුවේ නැගලා අබල හරගෙන පදිනවා මේක බඹයක්වත් එල්ලෙන්නේ පදින්න පදින්න පදින්න ආපස්සට වෙරළට එනවා ඉදිරියට යන්නේ නැහැ එහෙනම් හොඳට කල්පනා කරන්න අපි දන්න දේවල් ගලවලා පැත්තකින් තියමු අපගේ තියෙන දැනුම ප්‍රඥාව ඒ ඔක්කොම ටික ගලවලා පැත්තකින් තියමු අද හිඳලා අපි මේ ඔරුවට නැගලා තථාගතයන් වහන්සේ මම මොකවත් දන්නේ නැහැ මම ගොඩාක් අසරණ වෙලා මේ කෙලෙස් සාගරේ මා විසින් ඇදුවේ මම තමයි ඇස් වලින් ඇදුවේ මම තමයි කන් වලින් ඇදුවේ මම තමයි නාසයෙන් ඇදුවේ මම තමයි මේ වචන වලින් මේ පරුසා වාචා පිසුනා වාචා කියන රැලි ඔක්කොම හැදුවේ මම තමයි මේ කයෙන් මේ මාමෝදේ ගැඹුර හැදුවේ මේ සිතෙන් මම තමයි කුණාටු හැදුවේ එහෙනම් මේ චිත්ත වීති තමයි මේ කුණාටු වෙලා තියෙන්නේ මාව හැදගෙන යනවා මේ කයෙන් අදපු මේ මහා විශාල රැලි තමයි අද සුනාමි වෙලා මාව ගහගෙන යනවා තථාගතයන් වහන්සේ ඕගතරණ සූත්‍රයේ දා දේවතාවියට තේරිලා සාදුකාරයක් දුන්නා මටත් මේක තේරුණා භාග්‍යතුන් වහන්සේ මේක ලොකු ප්‍රශ්නයක් මම මගේ ජීවිතය තුළ මේ ඕගේ තරණය කරන්නට කැමැති මම මේ සංසාර දුකෙන් එතර වෙන්න කැමැති තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ සද්ධර්ම කියන ඔරුව මට දෙන්න ඔබ වහන්සේගේ කමඨාන කියන හබල මට දෙන්න මම දැන් දන්නවා මේ ඔරුව පදින්න ඕන කාලය එහෙනම් දැන් මං සුදුසු කාලයට ඇවිල්ලා මේ ඉතුරු වෙච්ච කාලය තුල මට පුළුවන් මේ ඕගේ තරණය කරන්නට එහෙමනම් ගොඩෙන් මූදට උලංගමන කාලය බලලා අපි මේක පදවන්න ඕනේ ගමනට සෑල්ලු බඩු ටික හරගන්න ඕනේ කුණාටු වලට කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ හේතුව මේ ගමන සෑල්ලු නම් බොහොම සරලයි ඉක්මනට යන්න පුළුවන් එහෙනම් මේ ඕගතරණ සූත්‍රය තුලින් තථාගතයන් වහන්සේ මේ ලෝකේ ඉන්න සාමාන්‍ය කෙනෙක් රාත් වෙන්නේ කොහමද පීඩන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව මේ සසර දුක නිවාගන්නේ කොහමද මේ ඕග තරණය කරන ක්‍රමවේදයක් ඒ කමඨානත් දේශනා කරනවා එහෙනම් අපගේ ජීවිතවල අපට උත්තරීතර දේශනාවක් සූත්‍රය තුලින් හම්බුණා තථාගතයන් වහන්සේ අපට කමඨානක් දීලා තියෙනවා අපි මේ කමඨාන දැක්කේ නැහැ තථාගතයන් වහන්සේ අපට ආරක්ෂාවට ගොඩාක් කරුණාකාරණා මේකෙන් පෙන්වලා තියෙනවා අපි මොකවත් දැක්කේ නැහැ. එහෙනම් අද දවස අපි උත්තරීතර කමඨාන ගත්තා. කෙලෙස් සාගරයෙන් එතර වෙන්නේ කොහමද? තථාගතයන් වහන්සේ එදා දේශනා කළ අඟුලිමාලට මම සසරෙන් එතර වුණා අඟුලිමාල උඹ එතර වෙන්න. මම නැවතිලා ඉන්නේ අඟුලිමාල උඹ නැවතියන්. අන්න බලන්න දැන් අපට තේරුණා මේ කෙලෙස් සාගරය මේ විදියට එතර වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේත් එක්ක උන්වහන්සේගේ ශාසනය තුල අපටත් නතර වෙන්න පුළුවන්. එහෙනම් අද ඉඳලාම අපි නතර වෙන්න කටයුතු කරමු. මේ කෙලෙස් සාගරය තරණය කළමු. අපි විසින් ඒක රාශි කළා වූ මේ සාගරය තරණය කරලා එතරට යමු. ආයි නැවත කවදාවත් මේ සාගරයට අපි එන්නේ නැහැ. මේක තරණය කරන්න මේක හරි මාන්සි ඔරුව ගොඩාක් දුර පදින්න ඕනේ. මේ මාන්සියත් එක්ක පදිනකොට බොන්ට වතුර නැහැ සීමා සහිතයි. තිබාවට භාගයට වතුර බොන්ට ඕනේ. කෑම භාගයට ගන්න ඕනේ. ගොඩාක් ගැඹුරු තැන් තියෙනවා. අනතුරු තැන් තියෙනවා. සුලිසුලම් තියෙනවා. එහෙනම් මේ වලින් නිදාස් වෙලා යන්න ඕනේ. එහෙනම් අපි අදහිඳලා මේ සුලිසුලඟ කියන ප්‍රත්‍යයට අවු වෙන්නේ නැහැ. සුලිසුලඟ කියන ධනවත් ධායකයන්ට අවු වෙන්නේ නැහැ. සුලිසුලඟ තියෙන මුලාකාරයන්ට අපි අවු වෙන්නේ නැහැ. කිසිම සුලිසුලඟට අවු වෙන්නේ නැතුව ගැඹුරු තැන්වලදී පරිස්සමෙන් මේ ධර්මයේ තදින් අල්ලාගෙන අපි මේ කමඨාන වඩමු. ඕගේ තරණය කළමු. නිදුකාණනී ඔබ වහන්ස මේ ඕගේ තරණය කළේ කොමකින්ද කියලා ආනකොට තථාගතයන් වහන්සේ දේවතාවාට කියනවා මම මේ ඕගේ තරණය කළේ වෑයම් කරන්නෙත් නැතුව පීටන්නෙත් නැතුව ඒ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවවාද අනුශාසනාව අපි පිළිගනිමු අපිත් වෑයම් නොකර පීටන්නෙත් නැතර අපි මේකෙන් ඈතර වෙමු එහෙනම් මේ ඕගතරණ සූත්‍රය අපගේ කමඨාන ඕගතරණ සූත්‍රය තමයි අපගේ නිර්වාණ පණිවිඩය සංයුත්ත නිකායේ පළවෙනි සූත්‍රයෙන්ම අපට නිවනේ දොර ඇරුණා මේ කෙලෙස් සාගරයෙන් එතර වෙන ක්‍රමවේදය අපට ලැබුණා. එනම් භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් මේ 84000ම දේශනා කරලා තියෙන්නේ. ඒ ප්‍රඥාව තියෙන තියෙන කට්ටිය මේ පුංචි පුංචි සූත්‍ර වලින් අතුලාන්තේ තියෙන අභ්‍යන්තර ධර්මයේ තේරුම් අරගෙන ඒ කමඨාන තේරුම් අරගෙන උන්වහන්සේලා මේ සෑම සූත්‍රයක්ම නිවන් මාර්ගයක් අරගෙන සංසාර දුකෙන් එතර වෙන බව එදා තථාගතයන් වහන්සේ දැනගෙන සිටියා. එහෙනම් අදත් අපි දැනගත්තා මේ ඕගතරණ සූත්‍රය තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය, විශාලත්වය, උන්වහන්සේගේ මහා කරුණාව. එහෙනම් අද හිඳලාම මේ කෙලෙස් සාගරයෙන් අපි ඕගේ තරණය කළමු. අද හිඳලාම මේ අබලට අපි වැඩ දෙමු. මේ ඔරුවට අපි වැඩ දෙමු. අපේ කෙලෙස් වලින් අපි එතර වෙන්න කටයුතු කරමු. ඇස කන දිව නාසය සමසිත අදහිඳලා මේ ඕගය කියන මහා සාගරය තුලින් අපි අදාගමු. එනම් මේ ඕගතරණ සූත්‍රය අපගේ පුද්ගලික ජීවිතයට ලැබිච්ච පුද්ගලික අවවාද අනුශාසනාව අපගේ කෙලෙස් සාගරෙන් එතර වෙන්න ලැබිච්ච කමඨාන එනම් සාදු සාදු සාදු මගේ ජීවිතයේ මේ ඕගතරණ කමඨාන මම වඩනවා ඕගතරණ නිර්වාණ පණිවිඩය මම ප්‍රත්‍යක්ෂ කරනවා අද හිඳලා මං දුක නිවෙන්න කටයුතු කරලා නිදුකානන් වහන්සේ කොහොමද සංසාරයෙන් එතර වුනේ මමත් මේ සංසාරයෙන් එතර වනවා කියන අදිස්ථාන සිටිවිල්ලකින් සියලු දෙනාම සාදුකාරයක් දෙන්න හොඳයි මේ ඕගතරණ සූත්‍රයේ ලැබිච්ච කමඨාන අපි නිතර නිතර මෙනෙහි කරමු මේක තුළ තිබෙන කමඨාන් නිතර නිතර සීකරමු යම්කිසි අවස්ථාවක යම්කිසි කෙනෙක් මෙතනට ඇවිල්ලා යමක් අපට කියනවා නම් යම්කිසි ප්‍රකාශයක් කරනවා නම් අන්න කල්පනා කරන්න ඕගතරණ සූත්‍රයට අනුව රැලි එනවා මා විශාල රැලි පාරවල් එනවා මම පෙරලෙන්න පුළුවන් ඔරුව අනිත් පැත්තට ඇරෙන්න පුළුවන් පරිස්සම් වෙන්න යම්කිසි කෙනෙක් අසෝබන ලෙස ඇසිරෙනවා නම් අන්න සුලිසුලඟක් එනවා මම පැටලිලා ඇඹරිලා ඔරුව ඇදට ඈතට යන්න පුළුවන් හැදගෙන එනම් පරිස්සම් වෙන්න යම්කිසි අවස්ථාවක බැඳීමක් එනවා නම් අපගේ ජීවිතවල අපේ ඥාතියෙක් මිත්‍රයෙක් දරුවෙක් කවුරු හරි ඇවිල්ලා අපට කතා කරනවා නම් අපට බැඳීමක් සෙනෙහසක් දරා ගන්න බැරි තරම් එනවා නම් අන්න කුණාටුවක් එනවා සුනාමියක් එනවා ගාගෙන යන්න පුළුවන් ආර්ය ජීවිතේ විනාශ වෙන්න පුළුවන් ඔරුවයි අබලයි තියෙන දිශාවත් හොයාගන්න බැරි වෙන්න පුළුවන් පරිස්සම් වෙන්න එහෙනම් හදින්දලා චිත්තානුපස්සනාවෙන් අසකන දිව නාසය සමසිත කෙරෙහි අවධානයෙන් කටයුතු කරන්න මේ කෙලෙස් සාගරය කියන මේ පුද්ගලික බඹයක් විතර උස තියෙන මේ සාගරය මේ මූදේ ඕනතරම් රැලි තියෙනවා ඕනතරම් ගැඹුරු තැන් තියෙනවා භයානක සත්තු ඉන්නවා ඒ වගේම තමයි කුණාටු තියෙනවා ඕන වෙලාවක සුනාමි එන්න පුළුවන් එහෙනම් මේ ආයතන අයතුලින් මේ වගේ අනතුරු වලට ලක් වෙන්නේ නැතුව අපගේ සිත පරිස්සම් කරමු අද හිඳලා අපි ඕගතරණ සූත්‍රයේ කමඨාන වඩන ආර්ය කුලපුත්‍රයන් බවට පත් වෙමු එහෙනම් මේ ආර්ය මාර්ගයේ අපේ ඕගතරණ සූත්‍රය තමයි අපට අම්බෙච්ච සුපිරිම කමඨාන දේශනාව එනම් මේ తප්පරේ ඉඳලාම අපි සියලුම දෙනා අපි විසින් ඒක රාසි කරගත්ත අපි විසින් නිර්මාණය කරගත්තා වූ මේ මේ කෙලෙස් සාගරයෙන් එතර වෙන්න මේ ඕගතරණ සූත්‍රයේ කමඨාන වඩමු මේ කමඨාන වඩලා මේ ලබාපු මිනිස්සුත් භවයේ ඒකාන්ත වශයෙන්ම සංසාර දුකෙන් එතර වෙමු මාර්ගඵල නිවන් අවබෝධය පිණිස මේ ඕගතරණ සූත්‍රය මේ කමඨාන අවවාද අනුශාසනාව හේතු වාසනාම වේවා අපේ ජීවිතවලට සංසාර විමුක්තියක් බවට පත් වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.